ඊගාතා අහනකොටම පින්වතුන්ට වැටහෙන්න ඇති මාතෘකාව මොකක්ද කියලා. එහෙනම් අෂ්ටලෝක ධර්ම. මේ ලෝකයේ ඉර යට පොළොව දෙන්න සෑම දෙනා විහිින්න මුණ පාවිතු අටක් තියෙනවා ධර්ම අටක් තියෙනවා. ඒ කියුවාම බුදුරයන් වහන්සේලා රහතන් වහන්සේලාගෙන් පටන් අරන් හැම තරාතිරම් වල ආයෙකින්ම උගත් නුගත් ධනවත් පුරුෂත් ඒ වගේම ශ්‍රී ධාමරික සාන්තුවරයන් දරුවන් මව්පියන් ওই විදිහට සෑම තරාතිරම් වල ආයෙම කියන පාන්ට ඕන මේ අටට.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 එතකොට මේ අෂ්ටලෝක ධර්මයේ අටේ තියෙනවා අපි කැමති පැත්තක් තියෙනවා අකමැති පැත්තක් තියෙනවා. මේ සුන්දර පැත්තක් තියෙනවා අඳුරු පැත්තක් තියෙනවා. දැන් කියනවා මේ ලෝකේ ඉන්න සෑම දෙනා විහිින්න මේ ධර්ම අටට මුණ පාන්න ඕන කියලා. එවනම් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ වැනි නික්ලේශී නිවන්සේ సంతාන ඇති ඒ උත්තරයන්ගේ අනිත් අයගේ වෙනස මොකද්ද කියලා. උන්වහන්සේලාත් මේකට මුණ පානවා. ඒ උත්තරයක් ලැබෙනවා මංගල සූත්‍රයේ අගහරියේ තියෙනවා ගාතාවක්. පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන සම්පති. මේ ලෝක ධර්ම අට ඇවිල්ලා හැපුණාම ඒවර මුණ පාන විට චිත්තං කම්පති. මහන්සියලාගේ හිත කම්පා වෙන්නේ නැහැ. චිත්තංග සම්පතිය. අශෝකං ශෝකයක් නැහැ. විරජං කෙලස් දුවිලි ඒ රාජ රංජනයක් රාජ නැහැ කෙලස් දුවිලි නැහැ. ක්ෂේම භූමිය පින්නවා වගේ. ඒ නිසා උන්වහන්සේලා අශලෝක ධර්ම ඉන්න පෑවත් කම්පා වෙන්නේ නැහැ. අශෝකං විරජං ක්ෂේමං ඒසං මංගලමුත්තමං කියලා පෙන්වුවා. උන්වහන්සේලාට ශරීර වේදනාව නැති වෙන නෙවෙයි. ඒ මොනවා ආවත් හිත වශයෙන් දුක් වෙන්නේ නැහැ. කම්පා වෙන්නේ නැහැ. සීලෝ යථා ඒක ඝනෝ වාතේන න සමීරති. එවං නින්දා ප්‍රශංසාසු නසමින් යන්ති පණ්ඩිතා. ගල් පර්වතයක් උලම් පාවල් කොච්චරවත් හෙල්ලෙන්නේ නැහැ. ඒ වගේම අර ඒ විදිහ උත්තරය නින්දා ප්‍රශංසා දෙකේම කල් කරුපියා වෙන හෙල්ලෙන්නේ නැහැ. කොටිම උන්වහන්සලාට ඒ නිර්ංශේ సంతානේ අනුශේ නැහැ, කෙලෙස් නැහැ, කිලුතු නැහැ. සම්පූර්ණයෙන් පිරිසුදුයි. ඒක අෂ්ටලෝක ධර්මනේ මුණ පානවා. නමුත් ඒන් හිත කම්පා වෙන්නේ නැහැ. මේ දුකක් සැපක් කියලා ඒක වෙන් කරගන්නේ. දැන් තුමුතනේ බලුවාම මට පේනවා මේ මිනිස්සුන් අතර විතරක් නෙවෙයි තිරිසනුන් අතරත් පුදුමයි. සමහර බල්ලෝ හොඳ වටිනා ලස්සන කාර්වල ජනෙලෙන් ඔළුව එළියට දාගෙන බල්ලෝ යනවා කාර්වලට. තව සමහර බල්ලෝ පාපාර කනවා. ගල් පාරවල් කනවා. කන්න නැහැ එහෙම නගරනවා. ඒකත් මම පුදුමයි බැලුවාමනේ. බලල්ලු බල්ලෝ ඉන්නවා. සමහර මිනිස්සු විශේෂයෙන් පිටරටවල බල්ලා බලල්ලා බලා ගන්නවා බලුවම මිනිස්සෙක් වගේ තමන්ගේ දරුවෙක් වගේ. සමහර අය අන්තිම කැමැති පත්‍රේ ලියනවා මගේ බල්ලට මගේ කුසට මගේ බල්ලට මෙච්චර මං ගියනම් මෙච්චර වෙන් කරනවා ඒ සත්තු බලාගන්නයි කියලා.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 ඒ වාගේ ලාභ දැන් වෙන ඊළඟට අලාභ වෙන්න පුළුවන්. දැන් කීර්තිය අපකීර්තිය. උමයි ওই රෝද කරකින්නා වාගේ වෙනවා. කම්පල්ලම් නගිනවා බයිනවා නගිනවා බයිනවා. අර ලාභ ආදී ලැබෙනකොට ඒ සුන්දර පැත්ත නැගීමක්. අනිත් පැත්තෙන් අඳුර පැත්ත බැහිමක්. රබර් බෝලයක් අරන් හයියෙන් බිම ගැව්වම ඉහළ යනවා පහළ වැටෙනවා. ඉහළ යනවා පහළ වැටෙනවා. ලෝකයෙන් අපටත් තියෙන්නේ මේ ධර්මයට ওই විදිහට ඉහළ යනවා පහළ යනවා. කඳු පෑමක කඳු පල්ලම් වගේ යනවා වගේ. තෙන්දී මේ බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරන විට ඔය ලාභාතින් අනිත් ඔක්කොම වැඩි උන්වහන්සේට ලාභාදී ලැබුණා. ඕන තරම් මිනිස්සු පුද පූජා කරනවා.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 සබ්බත් සමතෝ හෝමි. පරාදයක් වාගේ හිටියය. සුඛේපත්තේ නරජ්ජාමි. සැපයක් ආවයි කියලා ඒකේ ඇලෙන්නේ කියෙත් නෑ. දුක්ඛේ හෝමින දුම්මනි. දුකක් ආවා කියලා දුන්නසක් ඇති කරගත්තෙත් නෑ. සබ්බත් තුලිතෝ හෝමි. පරාදී වාගේ හිටියම ඒ ඒ මගේ උපේක්ෂා පාරමිතාව. ඒ බෝධිසත්වරු උත්තමයෙන්ම කරනවා.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 එහෙමයි සමාජෙ ඉන්නනේ. දැන් මේ ආගෙන ඉන්න පින්නතුන්ටත් මේකට මොන පාණ්ඩ වෙන්න ඇති මමත් මට මෙහෙම ලැබුණා මම ඒ වැඩි ආඩම්බරු නෑ පුළුවන් තරම් මේකෙන් හොඳ දේවල් කළා ඒ වගේම මට මේ අවස්ථාවේදී අලාභ නිඳාලි ලැබුණා මම ඒවත් ඉවසගත්තා කියලා එහෙම කියන්න පුළුවන් උදවිය මේ බණහන අය අතරත් ඉන්න පුළුවන් සමාජයේ ඉන්න සමහර කෙනෙකුට අමාරු උපේක්ෂාව නැතුව ගියාම කරගන්න මොනවද කියලා දන්නේ නැහැ.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 ඒ වගේම ඒ නැත්තන් පුළුවන්කමක් වෙනම උදව් කරනවා. ඒකෙන් Tamanටත් ලොකු පිනක් සිද්ධ වෙනවා ලොකු ආශිර්වාදයක්. දැන් සමහර අය කියන පින්තුනි අනේ මම මෙච්චර මහන්සියලක් මට නම් ඒක ලැබෙන්නේ අර බලන්න යන්නේ එයන් නිකම්ම වගේ ලැබුණා කියලා. ඉතින්දී අර අනිත් එක්කෙනාට නිකම්ම ලැබුණා නෙවෙයි ඒ ඇත්තා කරපු හොඳ ක්‍රියාවක ඵල විපාකයක් ලැබෙන්න අපේට.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 දැන් අපේ බුදුරජාණන් වහන්සේට කීර්තිආරම් බැලුවොත් එහෙම අහස උසට ගියා. අභුගතෝ මේ උන්වහන්සේට ලැබෙන කීර්තිය කියන්නේ කිත්ති සද්දෝ අභුගතෝ අහසට ගියා කියන අහස දක්වා කීර්ති සාරය යනවා. සමායයට බුදුහන් ළඟට එනවා සමහර අය අනේ මම මේ සොයාගෙන යන්නේ ඉන්නයි ශ්‍රමණ බවක් කෙනෙක් ගෞතම කෙනෙක් ශ්‍රමණ බවක් තාපසෙක් කිත්ති සද්දෝ අභුගතෝ අහර දක්වා ගිහිල්ලා කීර්තිනාවේ මම ඒ ඇත්ත හොයාගෙන යනවා. ඉතින් බුදුහාමුදුරුවෝ දැක්කේ නැද්ද? නම ඒ ඇත්ත සොයනවා. එයින් පේන්නේ බුදුහාමුදුරුවෝ අමුතු විදිය ශරීරයක් තියාගෙන හිටියේ නෑනේ. උන්වහන්සේ ශරීරයේ අර මේ දහහට රියන්ුත් නෙවෙයි. සාමාන්‍ය ඉන්දියාවේ හොඳ ශරීරයක් තිබුණ කෙනෙක්. එහෙනම් ඇයි මේ රූපාදී 18 යන අදිස් ලොකු කරලා බුද්ධාලයෙන් ගමනන්නේ අනිත් ආගමයි. ඒක පින්නතනේ අපි කවුරුත් කැමති අපේ ශාස්ත්‍රවරයා පුංචි කරන්නත් ලොකුවට වෙන්නත්. ඒ ගියාමත් අපට ඇති වෙන ලොකු හැඟීමක්. මේක මේ වෙනත් ආගම් වල ඇත්තොත් තමන්ගේ ශාස්ත්‍රවරයා ලොකුවට වෙන්නවා. පුංචි කරලා වෙනන්න කැමති නෑ. නමුත් බැලුවහම අපේ බුදුහාමුදුරන්ගේ විශේෂයක් ඒක බොහොම ස්වාභාවිකයි අස්වාභාවික නෑ.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 මේ මේ දේවල් කරනවා මෙයා උත්මයෙක් මෙයා වැඩි මහල්ලෙක් මෙයා තාපසයෙක් කියලා බලන්න ඉතින් මෙහි වතුර ගහනවා නෙවෙයි කියලා කරන එක එක විදිහේ ඒවා හැම රටවලම තියෙනවා. ඉන්දියාවේ තිබුණා. මේ බුදුහාමුදුරන්ගේ ආනන්ද හාමුදුරනේ ස්වාමීන් මේ කාටවත් භික්ෂුන් වහන්සේ කෙනෙකුට මේ හිම යන්න විදියක් නෑ ඔක්කොම යන තියලා ඉන්නේ මේ බොහොම මිනිස්සුන් අවිනීතයි අද කියලා. ඒගොල්ලන්ගේ සැනකෙලියක් සැනකෙලියක්. ඉතින් බුදුහාමුදුරුවෝ බොස් කියනවා. එන්නේ ආනන්ද හාමුදුරුවෝ කිව්වා පින්නතනේ ස්වාමීනි අපි වෙන කොහේ හරි යමු. නෑ නෑ ආනන්ද. ඒ ස්වාමීනි. ඒ ඒ ගියාම එනිදි මෙහෙම කරන් පටන් ගත්තොත් එතකොට අපි තව තැනකට යමු. ආනන්ද මගේ තනින් තැනට තනින් තැනට එහෙම යන කෙනෙක් නෙවෙයි. අහං නාගෝ සංගාමේ ඡාපාතු පතිතං සරං අතිවාක්‍යං පිටික්ඛිස්සං දුස්සීලෝහි බහුජනෝ මන ආනන්ද අර යුද්ධයට ගෙනිච්ච ඇත සංග්‍රාම හස්තිය කොච්චර හීතල පාරවල් ආවත් ඒවා කාගෙන ඉන්න නිසා දාලා දුවන්නේ නැහැ. දාලා දුවන්නේ ඒ ඔක්කොම දිගිනවා. එනියම හස්ති රාජයා අර යුද්ධයට ගෙනිච්චා.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 ඒ පැත්තමයි. අර මිනිස්යගේ නරක කියනකොට ඒ අගුණ කියනකොට ඒව වනමන වර්ණනා කර කර තවත් අර කියන්නේ ඒකේ අර ලාමක ආස්වාදයක් නිඳින්න කැමති වෙනවා. නමුත් තව කෙනෙක් කිව්වොත් හොඳක් කියොත් අන්න අර ඇත්තම මෙහෙම කළා මෙහෙම. ඔව් මටත් ආරංචි. ඒක කියන්නේ එච්චරයි මටත් ආරංචි. එහෙනම් මේ අර ඇත්ත බොහොම හොඳ පින්කමක් කළා මෙහෙම කළා අරම කළා හොඳ කියාගෙන එනවා. ඕ මටත් ආරංචි. ඒක දින තාතනක පරිත්‍යාග කියන්නේ. හැබැයි ওই සමාජයේ ඒ වගේම හොඳ ඇත්තු ඉන්නවා අර මේවා ආවහම එච්චරේ පැත්තට යන්න අනේ දෙනින්නේ ඔන්නව පැත්තට දාන්න අපි අපේ වැඩක් බලාගමු මොකටද කියලා. අර පුරාණ ඇත්තනේ කියමනක් තිබෙනවා පින්තුනි පරාපවාදී බදිරහ පරච්චිද්‍රේස්ව ලෝචනා අනුන්ට කියන දොස් ඇසුමෙහි බිහිරිවන්නේ අනුන්ගේ දොස් බැලුමේ දැස් නැති එක් වන්නේ ඒ පුරාණ හිටු පරිවරයන්ගේ මොන ලක්ෂණ කියමන් තියෙන වටින කියමන් තියෙන පරණ වෙන්නේ නැහැ මේ අනුන්ගේ ඕපදූප ඇහිමිලි දීරාගේ ඉඳලු දීරිකාන් හරවන්නේ අනුන්ගේ දොස් බැලීමේදී ආලෝචන ආලෝචන කියන්නේ ඇස් ආලෝචන කියන්නේ ඇස් නැති කෙනෙක් වාගේ ඉන්නේ ඕනේ නැහැ සිදුරු සොයන්ට යන්න කියලා ඒ වගේ කියමන් කොච්චර ලස්සනද. ඒ වගේ අපේ සමාජයේ සමහර පිරිසුන් ඉන්නවා. අර ඒවට එච්චර එලවලා යන්නේ නැහැ, පලිපු දාන්න යන්නේත් නැහැ. මේ ඕවානේ අපිට මොනවට අපි අපේ දේ බලාගමු කියලා හිතනවා. දැන් හොඳක් කියනකොට ඒකට කැමති වෙනවා. හැබැයිට හැබැයිට එහෙමද අපිත් ඒවා කරන්න ඕනේ හොඳ ඇත්ත ඉන්නවානේ සමාජය කියලා. අන්න ඒවා ඒ ඇත්ත හිම කරනවා. තවත් අපේ මේ පුරාණේ හිටපු අපේ මහායාන මහා ගුරුවරයන් අපේ සාස්ත්‍රයෙන් ලස්සන දේවල් කියලා කියනවා. මාං ඒවන්නේ ප්‍රසංසම්ති කිනිසීදා නින්දිතා. මාං ඒවන්නේ ජුහුත්සම් සාස්ත්‍රයෙන් ලස්සන දේවල් කියලා කියනවා. මාං ඒවන්නේ ප්‍රසංසම්ති කිනිසීදා නින්දිතා. මාං ඒවන්නේ ජුහුත්සම්ති හිං ප්‍රහර්ෂා මහන්සතා.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 ඕරාණ නිතන් අතුල ඒ අතුල සුබුණන තරම් කියවා මේ අතුල මේ නින්දා කරනවා කියන එක අදිනේ අදිනේ එකක් නෙවෙයි. නිතන් අධ්‍යතනාමය වර්තමානයේ සිදුවෙන දැනුම දෙන්නේ නැතර දුස් කියන අය නිඳා කරන අය නිඳන්ති භූභාසිනම් බොහොමයි කතා කරන එක නේ වැඩි කතා කරන එක නරක නිඳා කරන අය එනික භානන්ති නිඳන්ති නනලගේ කතා කරන අයත් ඒගොල්ලන්ත් නිඳා කරන අය නැත්ති ලෝකේ අනිතෝ මේ ලෝකේ අතුල නිඳා නෙමෙයි කියන්නේ අර සමහර කෙනෙකුට නිඳා කරනවා දුක්ඛාමී දුකම හිතාගත්තේ නිස්සබ්ද වුණ කතා කරන්නේ ඉතින් ඒකට දුක් කියලා. මිනිස්සු ප්‍රදී කතා කරන්නේ නිස්සබ්ද ඉන්න. කිසිම භාවයෙන් ඉන්නවා. ඒකට දුක් නිඳා කියන අපෝ එයා ඉතින් කතා කරන්නේ නැහැ කියලා බොහොම නිස්සබ්ද වුණා ඒකට බනිනවා. යම්කිසි මිනිස්සු කතා කරන අපෝ එයා කතා වෙන කතරවාගෙන බොහොම කතාව තමයි යාගේ. ඒ වුණ බනිනවා. ඒ වගේ මනල වගේ වැඩි කතාවකුත් නැහැ. මේ ප්‍රමාණයට මනල වගේ කතා කරනවා. මුත බාහිනම්. ඒ නින්දාගෙන එයා නිකන්ගේ වචන නිකන් මනල වගේනේ කතා කරන්නේ නැහැ. නැති ලෝකෙ අනිත්. මේ ලෝකෙ නින්දා නෙවෙයි කෙනෙක් නැහැ. කියලා බුදුහාමුදුරුවෝ කියන ඒක පින්නතේ එදත් එහෙමයි අදත් එහෙමයි නේ බලන්න. හැමදාමත් ඒක ඉදිරියට එන අපට. දෙන්නක් නෑ මිනිස්සුන්ගේ ලෝකෙ හැටි එහෙම තමයි. කොච්චර අපට වමනා කරනවද මේ උපේක්ෂාව මේ ලෝකයේ හොඳට බැලුවම පේන්නේ ඇලීමයි ගැටීමයි ඇලීමයි ගැටීමයි මේ ඔය සිංහල වචන දෙකක් ලස්සන සිංහලෙන් කියනවා නම් අනුපටි බණෙන් කියනවා අනුපටිද අනුපටිද නැත්තම් අනුරෝධ විරෝධ අනුරෝධ කියන්නේ ඇලෙනවා විරෝධ කියන්නේ ගැටෙනවා එතකොට අර මිනිස්යන් කෙරේ ආශාවෙන් කැමැත්තෙන් ඇලෙන්නේ ලෝභය නිසා.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 අධිධර්ම ක්‍රමෙට කනිකර ලෝභයට වැඩ කරන්න බෑ. ඉතින් ලෝභ මොහ ඒ දෙක එකට යනවා. මොහේ තනු කරනවා. අනිත් එක දෝෂ මොහ. දෝෂේ තනිය වැඩ කරන්න බෑ. මොහේ පිටිපස්සෙන් තියෙනවා. නමුත් මෝහය කියන එක කොච්චර බලවත්ද කිව්වොත් ඒකට අමුතුවෙන් උපකාරකයක් ඕනේ නැහැ.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 කරලා එහෙම කතා කරන විට ඒ මිනිස්යන්ගේ අනුපාඩු වැරදි දුර්වලකම් දැක්කම කවදාවත් මේ කාලකන්‍ය පෞකාරය වැඩකට ගන්න බැරි මිනිස්සයා කියලා එහෙම අපහාස කළේ නෑ. හරිනේ මෙහෙම වෙන්නේ ඇයි? නොදැනීම නිසා, අවිද්‍යාව නිසා මෙහෙම වෙන්නේ. කියා දෙන්න ඕන, උගන්වන්න ඕන කියලා මිනිස්යන් හැදුවා මිසක් අර කාලකන්‍ය පෞකාරය කියලා හිම කිව්වේ නෑ. පියකමි අතෝ හිටියා මේ සමරාග හාම් ස්වාමීන් වහන්සේ නමක් මහමුර ඒ රජතුමා ඒ ස්වාමීන් වහන්සේට සමරාජ පදවිය තිබූ බව දැනුම් දුන්නා. උන්වහන්සේ ඒ කාලේ හැටියට පන්දක් අරගෙන පුස්කොළේ හිටියා. ඉතින් රජතුමා සමරාජ පදවියෙන් පිටුවා කිව්වහම පණිවිඩය දුන්නහම නාදී අමුත්තක් නෑ.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 ඉතින් ඒ සියල්ලම අපි කර්මයට බාර කරන්නේ මොකක් කර්මයක් වැඩ කරන විදිහට. ඒත් ඒක අපිට පුළුවන් වෙන්න ඕන අර උපේක්ෂාව දිනු කරන්න වෙන මට මෙහෙම අලාභයක් ලැබුණත් විදතේම එහෙම තියෙන ලාභ ලැබෙනවා අන්තයෙන් විතරම නිඳානේ ප්‍රශංසාවක් ලැබෙනවට ඒක අර අෂ්ටෝක ධර්මයේ පෙරළි පෙරළි පෙරළි පෙරළි යන අපිනතනේ ඒක ඒක තමයි හින්දු කියන්නේ නිසා අන්න ඒකෙන් අපිට ලොකු සැනසෙල්ලක් තියෙනවා. නමුත් සාමාන්‍ය මිනිස්සයා එහෙම බලන්නේ මොනම අර අඳුරකට තේනකොට මොනම කරකිරන්නේ මොනම දුක් වෙනවා. දැන් අපි බැලුවොත් එහෙම මේ අෂ්ටලෝක ධර්මය අපිට මොන එකwidehatකින් අපේ කටයුතු වලට ජීවිතයට උපකාරයක් වෙනවා. ඒ මොකද අපි ක්‍රියා කරගෙන යනකොට තුනතුනේ අපි දැනගන්න සමාජ ජීවත් වෙන්නා වූ අපි දරුවන්ටත් අපි කියලා දෙන්න ඕන. මේ ජීවිතය අපි අරන් යනකොට මේක දිගටම රෝසමල් යානාවක් නේ හැමදාම. මේ හැමතිස්සෙම අපි කැමති විදිහට ඒවා ලැබෙන්නේ වෙනස් වෙනවා. ඒ නිසා ඒවට අපි සූදානම් වෙන්න ඕනේ කියලා. දැන් මේ ජීවිතය අරන් යනකොට අහගෙන ඉන්න පිරිස දන්නා මේ මේකේ කොච්චර ওই විදිය වෙනස්කම් තිබිලා තියෙනවද? ලාභ, අලාභ, නිന്ദා, ප්‍රශංසා, සැප දුක්, කීර්ති අපකීර්ති දන්නානේ නේද කියන්නේ. එනිසා අපේ දරුවන්ට අපේ ප්‍රශ්න දෙන්න ඕන. ඡේදේ විපත්තිස ප්‍රතික්‍රියාන. එහෙම ඉදයක් විපතක් වුණාම ඒ විපත්තියේදී දුක් වෙන එක ඒකට කරන පිළිවෙලක් නේ. දෙයක් නේ. ඒකට කරන දෙයක් නේ. අර මේ දුක් වෙන එක උපත්යේදී දුක් වෙන එක ඒ කිසිම ප්‍රතිකාරයක් නෙවෙයි. ඒ හිතියා භංග මල්ලිකා කියලා විසල ඒ විසල දන් දෙමින් ඉන්නකොට එතුමිට ගෙනත් දුන්නා පරිණිදයක්. තමයි හිතවත් මාගේ මරණය ගැන. තෙන්දි ඒ දාන දෙන වෙලාවේ මේ මහණෙනියක් නුදුනා. ඉතින් බුදුහාමුදුරුවෝ මන්නිකා මේ ගැන කලකිරෙන්න එපා. මේක මේ දුන්නට කියලා. ස්වාමීනි මට මේ මහණෙනිය දුන්නේ මොකද්ද? මම මේ උනේ තියාගෙන මගේ හිතවත් මාගේ මරණේ පණිවිඩය මට ගෙනත් දුන්නේ. ඒක මම හිත ඒක ඉන්නේ සදාගෙන තමයි මම මේ දාන බෙදන්නේ. ස්වාමීනි භාජනේ මොකද්ද? විඥා ධම්මෝ දිස විඥති. නස්ස ධම්මෝ නස්සති. මෙන්නක මෙහෙනවා මුලින්ම බුනනවා කියලා. බුදුහාමුදුරුවෝ බණ කියනකොට ඒක පාට කිව්වා. ස්වාමීන් මේ පණේදී මගේ ඉන්නේ තියාගෙන මම මේ කරන්නේ. ස්වාමීන් මොකද ස්වාමීන් මේ භාජනයක් නෙවෙයි. මම බලන්න අපේ බුදුරජාණන් වහන්සේ මොන ස්වාභාවික ශරීරයක් මේ කියන්නේ රණ්ඩුවක් මුතුමන් කියන හදලා නැහැ ඒ ශරීරයට අසනුපුණා විචක ජීවක තමයි බෝධ කරන විදන්හත්මය මම සමහර විට ලේඛකී නිසා යම් අසනුපුණා මේ හිසරුදා පිටිරුදා ඇති වුණා සමහර අවස්ථාවලදී සාරිපුත්ත බණ කියන්නේ අනේ වේදනාවක් තියෙනවා කියලා ඒක ඒ හිත කම්පා ඉන්නේ හරිද එහෙම අර අන්තිම මොහොතේ පිළිවන් පාන්න යන විට වතුර වුණා කියලා මොකද?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 අර බුදුහාමුදුරුවෝ ළඟට ඒකේ චෛල්ල උත්තෝසි ගෝමෝසි උපෝක්කවි ගුණිකවි කියලා උහුම නින්දා කළා. බුදුහාමුදුරුවෝ කම්පාවුන. තව බමුණ මේ බුදුහාමුදුරන්ට දාන දෙන්නේ කියලා ඉතරගෙන ගිහින් මහා දන් දානයක් දුන්නා. ඉතින් බුදුහාමුදුරුවෝ වහන්සේ තමන්ට කවුරු හරි මේ ඇදතෝ හැම තමන් කැමති නැත්නම් මොකද කරන්නේ මම අපහියවනසු.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 ඒක අපේ හිටිය ඉන්දියාවේ සංකරාචාර්ය කියලා උගතෙක්. එතුමා වැඩිම ඉන්නේ ශ්ලෝක 8යි. ඒ ශ්ලෝක 8 ඒ ඔක්කොම බඹරයන. ඒ අන්තිම 8 වෙනි ශ්ලෝකේ දහස් අහදහස අරගෙන පොඩි කෙටි කතාවකට දැම්මොත් මේ හැන්දවෙන්නේ වෙලාවේ බඹරෙක්. බඩගිනිලා ඒ අත මේ අත ඒ අත මේ අත පියාඹා යනකොට පිපිසිටි නෙළුම් මිලක් දැක්කා. ඒ පිපිසිටි නෙළුම් මිල දැකලා මම සන්තෝෂයෙන් අර නෙළුමක වහලා පැනගුණා. එන්නේ හන්දෑනේ ඉර බහින් යනවා. ඉතින් මේ සතා අර මලට කිසිම හානියක් කළේ නැහැ. මම සන්තෝෂයෙන් අර පැනගුණා. ඉර බෑගෙන යනකොට හිමින් හිමින් හිමින් හිමින් නෙළුම් මලේ පිටි ටික ඇකුළුණා. මමර අහුණා ඒකට. නමුත් මමරගේ දුකක් නෑ. බලාපොරොත්තු නැති කරගත්තේ නෑ. ඔබ බලාපොරොත්තු සුන් කරගත්තේ නෑ. ඉච්ඡා විඝාතයක් ඇති කරගත්තේ නෑ. මමර කියනවා ඕ දැන් මේ රැයවන්නේ එන්නේ. ඒක ඉර පායාවි. ඒක මල දිගෑරේවි. ඒක මම මේකේ ඉන්නේ නෑ. ඒහි බොහොම බලාපොරොත්තු ඇතුව මමරා අර මලටෝල ඉන්නවා. ඒ හැමදාම අනිත් සත්තුත් කෑම හොයාගෙන යනවා. ඒ සත්තුන්ට බඩගිනි. අනිත් පින්නතුනි බඩගිනි නිසා උරුම උරුම ඇවිල්ලා අර නෙළුම් පුරනකට ආවා. ගිය අර විශාල හොඳ දික් කරලා වතුර ටිකක් කරන් දීලා බඩගිනි නිසා ඌ අර හොළු දික් කළා නෙළුම් පඳුරක් උදුර ගන්න. අවාසනාවට වගේ අහුනේ බඹරා බඳලා හිටපු නෙළුම් තිබිච්ච නෙළුම් පඳුර. මොහොතකින් නෙළුම් පඳුරයි නෙළුමයි බඹරායි ඔක්කොම අර විශාල බඩ ඇතුළට ගියා. මොනින්දී ඒ සංක්‍රාචාර්යතුමා මේකින් පාඩමක් උගන්වනවා. අපි ඔක්කොම අර බඹර වාගේ පැණි බොන්න සූදානම් වෙලා ඉන්න අය මේ ලෝකේ නිලුම් මලක් වගේ ඉතින් එහෙම ඉන්න අපට බලාපොරොත්තු නැති වෙලාවක බලාපොරොත්තු නැති තැනකදී මාර්යා එනවා ඒ අර අයියා ඇයි ගිලගත්තා වාගේ මාර්යා අලිය වගේ ඇවිල්ලා අපිව ගිල ගන්නයි සමේ ලෝකෙ හැටි උමයි කියලා එතුමා පාඩමක් උගන්වනවා උතුම් ලක්ෂණ ශ්ලෝකයක් මේ සංස්කෘත භාෂාවේ රාත්‍රී ගමිෂ්‍යති භවිෂ්‍යති රාත්‍රිය දී යනවා රාත්‍රී ගමිෂ්‍යති භවිෂ්‍යති සුප්‍රභාතං හොඳ ඉරෝදාවක් එන්නේ රාත්‍රී ගමිෂ්‍යති භවිෂ්‍යති එහෙම හිතාගෙන නම් සතපා නමුත් ඒ එහෙම හිතාගෙන ඉන්නකොට රාත්‍රියෙන් ගමිෂ්ඨති භවිෂ්‍යති සුප්‍රභාතං භාස්වානු දේශ්‍යති හසිෂ්‍යති පද්මජාලං මේ ඉර පායනකොට ලස්සන කාව්‍ය භාෂා හසිෂ්‍යති පද්මජාලං මෙන්න ඔක්කොම hina වෙනවා හසිෂ්‍යති ඒ කියන්නේ කාව්‍ය භාෂාවෙන් අර හැකිරලා තියෙන මල් දිගහැරෙනවා hina වෙනවා කිය මේ ශ්ලෝකය අපි ලස්සන සිංහල ජීවිතයෙන් තියෙන අපිට පුළුවන් ලස්සන ගීයක් හදන්න. රැගී ලකත් අනුරම එකතින් ඒ හිමගේ මුකුලිත පින් රස නැවතත් සිනාසී පින් ගැබ ඇතුළු විරු බඹරා අනි මෙලෙසින් සිතදී අලියායින් අයෝ දස සමගින්ම මල උදුරා ගිය ගති වහා නබරාට නොසිතූ උපතක් නාහා අන්න එතන මේ අය නිරේපි නිරේපි කියන්නේ දෙහිර එන්නේ සුභාසිතේ දෙහිරේ මනින් වෙන්ගෙන යන මිනිස්සු ඒ දෙහිරේ ඒ බඹරන් පිටු දෙකක් තියෙනවා ඒක නිරේප සංසේ නිරේප ඒක අපි සිංහලෙන් දෙන්නා. දැන් ඉර දෙකක් තියෙනවා. මම මේක දිහා බැලුවා නම් මේ අපේ පරිවරය සංග්‍රහ සංග්‍රහචාරිතුමා මේ පාඩමක් අපිට කියන්නේ මේ ලෝකේ ඉන්නකොට අපිට වෙන දේවල්. නිසා අෂ්ටෝක ධර්මයේ කියන එක දැන් අපි මේ පැතුල කල්පනා කළේ ලෝකෙන්න සෑම දිනකටම මොන පාණ්ඩුවෙන් සැටි.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 ඒ තමයි ජීවිතයේ සුන්දර පැත්ත. ටිකක් හිතන්න ඕන නෑ මේක දිගටම අපිට ලැබෙයි කියලා. අයි මේ ධාතාවේ කියනානේ පිළිතුනේ මේක අසස්සතා අසස්සතා කියන්නේ මේක ස්ථිර නැහැ නිට්ටය නැහැ. ඒකටම විපරිණාම ධර්මයක් නේ තියෙන්නේ. අනිත් පැත්තම අර අපි අකමැති අනිත් පැත්ත අලාභ නිന്ദා අපකීර්ති දුක් එනකොට ඒකේ කලකිරීමක් නෑ.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 එහෙම උත්සාහයෙන් ඉඳලා නැවත මිනිස්සයා හොඳ පුලංකාරයෙක් වෙනවා. අපේ සමාරත්තන් මේ වැටුණාම ආයි මම ලක්ෂපතියෙක් මම මෙහෙට උදෙනෙන් මම ධනවතේ ආයි කොහොමද මේක පටන් ගන්නෙ පොඩි කඩයක් ආයි මම මෙයා මං කරන්නේ මට ලොකු තැනක් තිබුණේ ඊට පස්සේ සමාර මනස පුත්‍රයාට වල හොඳයි මම ආයි පටන් ගන්නවා කියලා ඒවා කලකිරෙන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන්.